මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න පරිසරයම අලංකාරයි. නිශ්චලයි. ශාන්තයි. මේ හේන අට්ටාලය මං ඉස්කෝලේ ඉගෙන ගන්නට ගිය කාලේ ඉඳලම මගේ හිතගත්තු ලස්සනම තැන. මට පේනවා ඒගොඩ කඳු වැටිය මීදුමෙන් වැහෙනවා. ආයේ මීදුම බලාකුළු වගේ හෙමින් හෙමින් අහකට ගිහින් නිල් පාට කඳු වැටියට උඩින් ඉර පායනවා. ඒකම මේ හේනි මුදුනේ තියෙන කහට ගහේ මල් පිපිලා. අනේ හරි ලස්සනයි. මට මතක් වෙනවා පුංචි කාලේ මගේ ආත්තම්මා මට උගන්වපු රබම් පදයක්. එහෙම් බැලුවත් ලස්සනයි, මෙහෙම් බැලුවත් ලස්සනයි. එහෙම් බැලුවත්, මෙහෙම් බැලුවත් මේ පැලැස්සම ලස්සනයි. එහෙම් බැලුවත් ලස්සනයි, මෙහෙම් බැලුවත් ලස්සනයි. එහෙම් බැලුවත් මෙහෙම් බැලුවත් මේ පැලැස්සම ලස්සනයි. මේ <laughs> සොඳුරු රමාවිය මගේ ඇඟට පතර නොදැනි ගෙවි ගියා. අපේ ජීවිතවල තියෙන විවිධ තැන් එකිනෙක ගලපලා සසඳලා එකතු කරලා මම මේ පොත ලියන්න පටන් ගන්නටයි අද නිවාඩු දාලා මේ නිසල සුන්දර තැනකට ආවේ. අහ මං මේ වචන පොතට දාන්න හොඳ නැහැ. මට ඒ සුන්දර සේන කියන අර දිගා මඩුලේ මනමාලයාගේ නමවත් රුස්සන්නේ ඒ හින්දා මං මේ සුන්දර කියන අකුරු ටික පොතට ලියන්නෙම නෑ. එච්චරයි. හරි. මම පුංචි කාලේ ඉඳලම ආසාවෙන් කියපු පැල් කවියක් මට මතක් වෙනවා. මේ අට්ටාලේ උඩට ආවහම. ඒ ගොඩ කන්ද දුම්බාලා දුම් බින්දු මේ ගොඩ කන්ද පිනි බාලා පිනි බින්දු සිගෝඩ මැදින් ගලනා ගඟ තෙත වැන්දු දෙගොඩ මැදින් ගලනා ලැබුණ මුදියගේ එන පැත්තේ. ඒනේ වවන්නේ මොනවද කියලා කිසි කෙනෙකුට කියන්නෙත් නැහැ. ඒක පැත්ත පළාතකට කෙනෙක් ගියොත් අර වෙඩික්කාරය කියන නපුරු මොරකාරය වෙඩි තියනවා. මද මම මගේ පොත ලියන්න හොඳ නිස්කලංක පරිසරයකට ආවා. දෙන්නලාකට නාමල් ගෙදර ඇවිත් මාව හොයනවා ඇති. නාමෙලුත් මට ඉගැන්නුවා පොතක් පතක් ලියන්න හොඳ නිසසල පරිසරයක් ඕනේ කියලා. අවහිර කරදර නැතුව ලියන්ටයි මම මේ කඩදාසි අරගෙන හේනට ආවා. අන්න වෙදසියයි නාමෙලු එනවා මාව හොයාගෙන. ඉතින් කොහොමද මම මේ පොත ලියන්න පටන් ගන්නෙ? බිසෝ බිසෝ බිසෝ කොහෙද ඉන්නේ? දැන් කී දවසක් මම මේ පොත ලියන්න හැදුවත් අද නම් මම මේ ලෝකේ අනික් පැත්ත පෙරුණා ලියලමයි යන්නේ. බිසෝ බිසෝ අපි මේ බය වෙලා දුවගෙන ආවේ බෙඩිලක් පුපුරනවා එහෙලයි. හ්ම්. නෑ. පේන පලාතක නෑ. ඔය තුවක්කු කාර්යය මා සමාජාතියකේ. වහින්සක හා උන්ට මුවන්ට ගෝනුන්ට නීල කොබේයන්ට විතරක් නෙවෙයි නාමෙල්. අර මුදියවව නැට જાති පැලවෙන පලාතට යන මිනිසෙකුට වුණත් කොකා ගසනවා. බිසෝ බිසෝ කියන්ටකො කොහෙද ඔයා හැංගිලා ඉන්නේ කියලා. මේ මේ නැත්තම් අපි ආපහු යන්නද? පංගුවක් දාත බිසෝ තනියම මේ මේ හේම් පැත්තට ආවම ආන් අර හිඹුටුගොල්ල පැත්තට රිංගනවා පඳුරු වාසේ. ඒ රිංගල පඳුරු යටින් යන එක හරිම භයානකයි සීයේ. හ්ම් ඇත්ත ඇත්ත. දඩයක් කාර්යය හිතයි ඒ රිංගල යන්නේ එක්ක මීමින්නෙක් නැත්තම් මුවෙක් ඒත් නැත්තම් අර මුදියාගේ ගංජා හිනට පැනපු හොරෙක් කියලා. බිසෝ බිසෝ මැනිකේ ඔයා කොහෙද ඉන්නේ? කියන්ට එක්මන් කරලා. හ්ම් සද්දයක් නෑ නේද? මේ නිසංසල පැත්තේ තුවක්කු වෙදිලා පතු වුණාම මිනිස්සු විතරක් නෙවෙයි සත්තු සීපාවොත් ඇති ගන්න. හ්ම්. ඊට පස්සේ උන් කිසිම සද්දයක් කරන්නේ නැතුව ඔළුගෙදි පඳුරු වාසේ හංගගෙන ඉන්නවා. අංගුවක් සත්තු ඒ සද්දේ ඇහුනම පලාතම අතහැරලා මහා වේගෙන් දුවනවා. මලන බයට. මේ අපි මොකද කරන්නේ දැන් සීයේ? කරන්ට තියෙන එකම දේ බිසෝව හොයන එකයි නාමෙල්. ඒත් කොහි කියලා හොයන්නද? මම මේ හැමතැනම බැලුවා මේ ගල උඩට නැගලා. පේන පළාතක කවුරුවත් නැහැ. සතෙක් තියා කුරුල්ලෙක්වත් නැහැ පේන්න හරිම පාළුයි. ඔල්ලෝ නං අද වෙඩි සද්දෙට බය වෙලා මේ ඒගොඩ ගොඩේ ගස්වලට ගිලෙන්න ඇති. උන් අපිටත් වඩා වෙඩි සද්දෙට බයයි නේද? ඒ මුදියාගේ මුරකාරයට මං උගන්වනවා හොඳ පාඩමක් අද. මං දැන් යනවා ඒ ඇට જાති ඉහෙලා තියෙන හේන පැත්තෙන් ඇවිදගෙන. ඔව්. එයා අන්නේ ආපහු එන්න හිතාගෙන නේද? නැතුගේ කබල් වෙඩි බටේට බයේ දන ගන්නට නෙවෙයි සීයේ. මට ඕනේ මගේ බිසෝ ඉන්න තැනකින් හොයාගන්න. හ්ම් හ්ම් හ්ම් හ්ම්. පොඩ්ඩක් ඉවසන්ත නාමෙල් ඉවසන්ත. හ්ම්. ඇවිල්ලෙන්න ගිනි මැලයකට පනින්න නෙවෙයි න ะ අපි දැන් ආවේ <laughs> අපේ බිසෝ කෙල්ල හොයාගෙන ගෙදර යන්න හොඳයි නැද්ද මං කියන්නේ ඔව් ඒක මං දන්නවා සීයේ නමුත් මට බෑ කාගේ වුණත් අයුතු බලපෑමකට යටත් වෙලා බලන්නේ අනේ ඇත්තට කොහෙද මේ ළමයා ගියේ අර පිදුරු ගොල්ලවල් ගහපු කමත පැත්තේ නැද්ද එතකොට හේන්නේ පැලේ අර මේ අටහලේ උඩ එහෙම බැලුවද? යටත් බැලුවද? මේ මම මේ මගේ කණ්ණාඩියෙන් මේ පලාටම සෝදිසි කෙරුවා. ආ මේ ඕකාර ඒ කාලේ මේ අපේ රට ළඟට ආපු සුද්ධෝගෙන ආපු જાතියෙන් මේ මොකද්ද? චීන කණ්ණාඩියක් වෙන්න ඇති නේද? <laughs> ඔබ බලන්න දෙන්න ටිකක් මෙහාට. ඔව් සීයේ ඒ වගේ එකක් තමයි. හ්ම්. කො. හ්ම්. දැන් බලන්න මෙන්න මේ පැත්තේ තියෙන්නේ මේ කන්නඩි දෙක අස්සෙන් අර ඈතින් තියෙන කන්ද දිහා මේ බලන්න ඔක බලන්න ම්ම් ඒ ගොඩ කන්ද මගේ මූණ ගාව සමාවන්නේ වෙනාමෙල් හරි හරි මේක ගැන අපි පස්සේ කතා කරමු අපිට දැන් ඕන බිසෝට මොකද්ද උනේ කියලා දැනගන්නයි සීයේ එන්නේ බුරාම්පේ බුරාම්පේ උඹට කාන්ත බොන්ට දීපු බිසෝ නෑ බුරාම්පේ කොයි විසෝ ඒ නම කියවම බුරම් පිටියක් අමුතු විදියකට බැලුවා සීයේ. ඔය මූට ඒ නම මතකයි නාමෙල්. මේ නාමෙල්. නාමෙල් ළඟ නැද්ද මේ බිසෝ දීපු මේ මේ අත්ලේන්සුවක් හරි මේ මේ පොතක් හරි මේ නැත්නම් මේ මේ මේ මොකක් හරි මේ ළමයාට අයිති දෙයක්. ආ පොඩ්ඩක් ඉන්න සීයේ. පොඩ්ඩක් ඉන්න. ආ මෙතින්නේ මේ සාක්කු ලින්සුව අද උදේ බිසුම් මගේ සාක්කුවට එබුවා. ආ මෙතින්නේ. යකෝ. ඒක දෙන්න කොමේ හත ටික. ආ කොමේ. බුරම්පි. නේ. බුරම්පි. බිසෝ බිසෝ හොයනවා බිසෝ. හ්ම්. මේ මේ මේ මේ මේ බිසෝගේ. හොයන. අන්න සීයේ. හ්ම්. බුරම්පි දුවනවා පාළු හේන මැදින් අර පාළු අට්ටාලේ දිහාට අර බලන්න. බිසෝ බිසෝ කොහෙද ඔය ළමයා ඉන්නේ? ඈ බිසෝ කොහෙද ඉන්නේ? ඒ පුරන්ති බටත් මාව නැතුවම බෑ නේද? <laughs> ඇති අන්ත. බුරම් පිට විතරක් නෙවෙයි. අපි දෙන්නෙක්ම බිසෝ හොයන්ට හේන්ට බැදිලා දැන් කොච්චර වෙලාද? මේ ඇයිවා අපටත් නොකිය මේ පාළු හේනේ පරණ පැලට ඇවිත් හැංගුණේ. අපේ හතුරෙක් මේ ළඟමින් දැත්ති. ඕ මං හැංගුණේ අර වෙඩික්කාරයාට මාව ඉලක්ක වෙයි කියන බයටයි නාමේ. ඒ වුණත් බේසෝ මේ අවදානම් කාලේ අතුරු කරදල මැද්ද ගෙදරක ඉන්න කොයි කවුරු වුණත් එහෙ මෙහෙ ගියත් ආවත් අනික් උදවියට මේ යන්නේ නැතන් කියලා යන්නේ වටින්නේ ඈ අනේ මට සමාවෙන්න සීහි. මට සමාවෙන්න. පංගුවක් වෙලාවලදී මං හරි හිතුවක්කාරකම් කරනවා තමයි. නමුත් මං ඒවට ඒකම වන්දි ගෙවනවනේ. ඒ වන්දියෙන් කමක් නෑ. බිසෝ. දැන් යමු වෙල්සියාගේ ගෙදරට. මගේ ඇඟිලි වතුර වුණා අර තුවක් වෙඩිල්ල මේ මේ හේන පැත්තෙන් පත් වුණාම. ඒකයි මං සේරම දාලා දුවගෙන ආවේ. අනේ මට සමාවෙන්න. මම බැගෑපත් වෙලා ඉල්ලනවා මට සමාව දෙන්න කියලා. හරි හරි හරි. දැන් ඔය කතාව ඉස්සරහට කල් දාලා අපි යමු ගෙදර. ගිහිල්ලා යම කාලා බීලා සතුටු වෙන්න. එහෙම නේද නාමල්? සත්‍යකින්ම. කෝ අපේ වීරය? වීරය? කවුද වීරය? මට දැනගන්න උනේ වීරය කවුද කියලා. කො මම කතා කරලා නම් කො බලන්න ඒ බුලාබ්බේ බුලාබ්බේ එනවා මෙහාට ආ නෝම එයිනේ එයිනේ බිසෝව හොයා දීපු වීරයා තමයි හ්ම් බිසෝ ඇයි නිකන් අමුතු විදියකට අපි දෙන්න දිහා බලන්නේ? බිසෝ අර අට්ටාලේ උඩට තනියම ගියයි කියලා අහයි කියලා බයටද? ඈ? අපි ගියේ මෙහෙන් වල නිතර ඇහෙන හැම වෙඩි සද්දයක්ම එක්කෝ අහිංසක සතෙකුට මරුවක් ඇඳ වෙනවා. එහෙම නැත්තම් බාගදා ඔව් ඔව් ඔව් බාගදා මනුෂ්‍ය ජීවිතයක් අන්නතුලේ. විශේෂයෙන්ම බිසෝටයි මටයි කුරුමානම් අල්ලන හතුරේ කැංගිලා ඉන්නවනේ. ඒ හින්දා ඊට පස්සේ තනියම ඔයා ওই හේන දිහාට යන්න එපා කියලායි මං කියන්නේ. සීයා මොකද කියන්නේ? <laughs> මම නම් ඉතින් ඒක අද විතරක් නෙවෙයි. මිට කලිනුත් කියවා නැව. හ්ම්? විසෝට මතකද? ඔව් සී. නමුත් මම අද ගියේ නම් ලොකු වැඩක් ආරම්භ කරන්න හොඳ තැනක් වාතාවරණයක් තියෙන ඇල්හේනටයි. දැන් බැරි නම් <laughs> ඒක අපූර්ව වාතාවරණයක්. අර එහා පැත්තේ බැවුමේ මුදියගේ ගංජට හිලලු. ඒක රකින්න වෙඩික්කාරයට පතරොම් එක තුවක්කු දීලලු. ඉතින් ඒ තුවක්කු කාර්යය කොයි පැත්තට බටේ හරවලා මේ තෝකා ගාසයිද කියලා කියන්න බෑ. හැබැයි ඒ තුවක්කු කාර්යය වැඩි කල්යන්ට කලින් කුතු කරගන්න අපේ මේ මේ ලොකු මුලා දෑනි විපරමෙන් තමයි ඉන්නේ. සීයේ. සීයට බඩගිනේ නේද? <laughs> නෑ කිව්වොත් ඒක ඉතින් මුසාවක් නෙව. ඔව් බිසෝ. මට බඩගින්නක් නැදෙනවා තමයි මේ. <laughs> හරි. නාමයට බඩගිනි නැද්ද? <laughs> මාත් මේ සීයා වගේම මිනිස්සෙක්. අනික් අයට දැනෙන තිබහා බඩගින්න මටත් ඒ වගේම දැනෙනවා. එහෙමනම් කරුණා කරලා බලන්න ඔය ජනේලෙන් අර කුස්සිය කෑම මේසෙදියා ඕකටනේ මාව හොයන්ට ඇල්හේනේ අට්ටාලේට ආවේ. කොහෙත්ම නෑ බිසෝ කොහෙත්ම නෑ. මද ඉගෙනගත්තු කෙනෙක් වෙලත් නෙමෙයි. වැරදි තීරණවල ඉල්ලෙනවා නෙවෙයි. අනේ මට සමාව වෙන්න සී. නෑ මං ඒ වගේ වැරදි තීරණයක එල්ලුණා නෙවෙයි. එහෙනම් මම මේ තෝරලා කීවා මං මේ අට්ටාලේ උඩට ගිහින් හැංගිලා හිටියේ ඇයි කියලා. බිසෝ මේ ඔයා හැංගුණාට අර නපුරු හතුරගේ ගිනි බටේ ඇතුලේ හිර කරගෙන ඉන්න උණ්ඩමෝනිසන් වලට ඔයාගේ හැංගීම් සිදුරු කරගෙන ඇඟේ තියෙන සම්මස් ඇට නහර සේරම චුප් ගාලා හිර කරලා හිටන් ඒ ඇති යනාමෙලේ ඇති ඔය ඔය මිසෝගේ ඇස්වලට දැනටමත් කඳුළු පිරීගෙන එනවා වගේ හරි හරි දැන් අපි ඒ සේරම අමතක කරලා යමු අර රත් කරලා තියෙන භෝජනේ බුද්ධි විඳින්න. හ්ම්. <laughs> එම හොඳයි නේද බිසෝ? ඕසී. <laughs> හ්ම් හ්ම් හ්ම්. හරි හරි. එමනම් අපි ඒ කෑම කාලා බීලා ඊට පස්සේ බලමු මේ මේ බිසෝ හොයන්ට ගියේ මේ නාමෙල් <laughs> අපූර්ව වාතාවරණයක්. හ්ම්. ඒ කියන්නේ හොඳ පසුබිමක් තියෙන ස්ථානයක්. එහෙමද බිසෝ? ඔව් සී. හ්ම්. මං දැන් කාලයක් තිස්සේ නවකතා පොතක් ලියන්න උත්සාහ කෙරුවා. ඒ උත්සාහය හැමදාම මොකක් හරි බලාපොරොත්තුවක් නැති දෙයක් හින්දා කඩාකප් පළුණා. මං ඒක මේ නාමයට කියවම් මෙයාමට hina වුණා. <laughs> නෑ නෑ මං hina වුනේ බිසෝගේ ඒ අදහසට නෙවෙයි. ඒ කල්පනාව බොහොම හොඳයි. නමුත් ඒ අදහස් ගොනු කරලා පොතක් කරන්ට සුදුසු පරිසරයක් හොයාගෙන අර නරක ඇටජාති වවාගෙන හේන් රකින්න තුවක්කුකාරයෙක් ඉන්න පළාතට ගියාම මොකද වෙන්නේ? ඒ වෙන්න දේ ගැන අපි පස්සේ කතා කරමුකෝ. දැන් මේ පැලසේ ගොයිරාලලා කියනවා වාගේ <clears throat> බදපනුවෝ පිණුම් ගහනම බඩගිනි වෙලා. අනේ නාමේ සියට හොඳටම බඩගිනි වෙලා. එක්කෙන්ටකෝ කෑම මේසෙට. එන්ටකෝ ඉතින්. හ්ම් හ්ම් යමු යමු යමු. ඒ බුරාම්පේ එන්නේ අපේ ඉස්කෝලේ ගුරුතුමි එන්ද එද්දනෝ නියන්ත මම මේ උදහනක්කේම ආවට කමක් නැද්ද වෙද මාම කොහෙත්ම කමක් නැහැ නෝනි කොහෙත්ම කමක් නැහැ හ්ම් ඉතින් කොහමද අපේ ඉස්කෝලේ ලොකු ගුරුතුමා බොහොම හොඳින් ඉන්නවා. මේ ඊයේ සෙදමාම මතක් කරුවා කියලා කියන්න කිව්වා මට. ම්ම් <laughs> හැබෑත අපේ මේ මුළු මුවන් පැලසට කවදාවත් ලැබුණේ නෑ එතුමා වගේ මේ පලාතට ගම්වැසියන්ට දූ දරුවන්ට එතකොට දෙමාපියන්ට හොඳ සේවයක් කරපු ගුරුනාංශ කෙනෙක් අනිත් ගුරුවරු ගියා යන්ට නමුත් මේ උත්තමයා එහෙම නෙවෙයි ළමයින්ට විතරක් නෙවෙයි <laughs> මෙහෙ ඉන්න දෙමව්පියන්ටත් හොඳ නරක අඳුන්නලා දීලා. අනේ සමාවෙන් තෝනේ වෙත මාමා. මං ආවේ පිසුවට පණිවිඩයක් දෙන්න. කො බිසෝ ඉන්නවද? මං දැක්ක බිසෝ. ඇගේ අම්මා ලොකු එක්ක ඇවිදගෙන මේ ආරච්චි ළගේ ගෙදර. නෑ නෑ මේ මේ මේ වලව්ව පැත්තට යනවා. නෑ නෑ කමක් නෑ. නාමෙලුත් නැද්ද ගෙදර? නාමෙල් ඉදින් පොත් ගුල්ලෙක් ලුණව බිසෝ කීවේ ඕක නාමෙල්ට නාමෙල්ට හොඳ පොතක් පතක් අතට ආවම මිනිහා ඒකට විදිනවා කාමරයට වෙලා ඕම ඉන්නකෝ ඉස්කෝලේ නෝනි ටිකක් මං අඳ ගහනක මේ නාමෙල් නාමෙල් මෙන්න මේ අපේ ඉස්කෝලේ නෝනි ඇවිල්ලා ඉන්නවා මුණ ගැහෙන්න අනේ මං කරදර කරනවද මන්ද? මොන කරදරයක්ද? දැන් ඒ විනාමේ. ආ. ඒ ගුරුතෝ මේ නාමල් කෝ කියලා හපු හිඳයි මං කෑ ගැහුවේ. කමක් නැද්ද මන්දා? කොහෙත්ම කමක් නෑ. <laughs> ආ. කොහමද ඉස්කෝලේ නැන්නේ? <laughs> එහෙමමයි කිව්වොත් වැරදි. ඒ හින්දා මම මොනවද කියන්නේ? හ්ම් හ්ම් හ්ම්. ඒක හොඳ උත්තරයක්. කොයිකට? එන්න මෙහෙ වාඩි වෙන්න. ඕම් හොඳමයි නේද මාමා? අහා මේ ඉන්නේ බිසෝ? බිසෝ? මොකද නිකන් හොඳ මාන්දු වෙලා වගේ. හාදි. එහෙමනම් ඉතින් ඔය දෙන්න කතා කර කර ඉන්න අපි එනකල්. හොඳේ? අපි ආමු නාමේ. ආ හොඳමයි හොඳමයි වෙද මාමා. විසු මම මේ නරක වෙලාවක දැවිත් ඉන්නේ. කොහෙත්ම නෑ නැන්දේ. නැන්ත වගේ කෙනෙක් විතරයි අපට ඉන්නේ. හැම දෙයක් ගැනම කතා කරන්න. හරි. එහෙනම් සේරටම කලින් කියන්න බලන්න මේ පැත්තේ මුකුත් සිද්ධ වුණාද හිත රිදෙන්න යම අම්මා කාලකන්ණියක් නැන්ද මම මොනවා කරන්න ගියත් හරියන්නේ නැහැ එක්කෝ ඒක කරන්න නොදී මට අවහිර කරනවා කවුරු හරි එහෙම නැත්තම් මොකද්ද කරන්න කි දැන් කවුද ඒකට අවහිර කෙරුවේ නැත්තම් බාධා කෙරුවේ මේ බලන්න මේ කඩදාහි ගොඩයි පොතුවේ දිහේ මං කාලයක් තිස්සේ කරන්ට ගිය කිසිම දෙයක් කරලා නිම කරන්ට තියා ඒව පටන් ගන්නටවත් බැරි වුණා. එක්කෝ ඒකට නොයෙකුත් බාධා ඇති වෙනවා. නැත්තම් කවුරු හරි ඒකට බාධා කරනවා. මං ඇහැව්වේ බිසෝ මොකද්ද අද කරන්ට ගිහින් අවහිර වුණේ කියලානේ. ඒක කියන්න තමයි මම මේ එක්සයිස් පොත ගෙනාවේ. මේ පොත්වල මං ලියනවා මගේ ජීවිතේදී මට මූණ පාන්න ලැබිච්ච නොයේකුත් දේවල් ගැන සටහන්. මට ඕනේ ඒවා සේරම එකතු කරලා හොඳට ගලපලා පොතක් ලියලා පළ කරන්න. ආ. බොහොම හොඳයි බිසෝ. බොහොම හොඳයි. අන්න ඒකට මගේ විතරක් නෙමෙයි අපේ ඉස්කෝලේ ලොකු මහත්තයාගේ සහයෝගයත් නොවරදවාම ලබා දෙන්න මම පොරොන්දු වෙනවා. ලියන්න ලියන්න. ඕක ලියලා ඉවර කරන්න. ඒලියන්ට ගිය හැමදාම ලෝකෙ නැති අවහිරයක්, බාධාවක්, කරච්චලයක්, සිත් ඇවුලක්, බයක් හරස් වෙනවමයි. ඒ හින්දා අද මං ඉස්කෝලෙන් පිට වෙලා වේලාසනෙන් ඇවිත් මේ ගෙදර උදවියගේ කෑම බීම ලෑස්ති කරලා තනියම ගියා අපේ අර ඇල්හේනේ අට්ටාලේ උඩට. නැන්ද දන්නවනේ ඉතින් පොතක් පතක් ලියන්න හොඳ වාතාවරණයක නිසංසලව ඉඳගෙන මිසක් ඒක කරන්න බැරි බව මම මේ අද හදිසියෙම වෙදමැදුරට ආවේ මේ මගේ පන්තියේ ගෑන් ළමේ ශිෂ්‍යාවක් මට කියා පුරහසක් හින්දා. කොන්න තවත් ගිනි ගෙඩියක් පත් වෙන්න යනවා. මොකද නැන්ද? මොකද්ද? සංසුමෙන්ට සංසුමෙන්ට කලබල නොවි හිතා බලලා කල්පනා කරන්න. තේරුණාද? විසෝ අපි මිනිස්සු. ඕනෙන්ද? එහෙනම් ඔය ඉකි ගෙහීම නතර කරගෙන සංසුන් වෙලා අහගන්නකො මම මේ කියන දේ තේරුණාද? ඕනෙන්ද? හැබැයි ඉතින් මම මේ කියන්ට යන දේ කොච්චර නරක් වුණත් බිසෝ නෙවෙයි කලබල වෙන්නේ. හ්ම් මං අහන්නේ මොකද්ද මට වෙන්න යන්නේ කියලායි නැන්ද? බිසෝට නෙවෙයි යමක් වෙන්න යන්නේ. එහෙනම් වෙන කාටද? මගේ අම්මටද? නෑ නෑ ලොකු මැනිකටත් නෙමෙයි. එහෙනම් මගේ අප්පච්චිටද? නෑ නෑ බිසෝ ආරච්චි මහත්තයාටත් නෙවෙයි. එහෙනම් වෙන කාටද නැන්ද? මං කිව්වා කලබල නොවි යහගන්ට කියලා. ඒක බැරි නම් මම යනවා යන්ට. එපා එපා නැන්ද. මං අහන්නම් නැන්ද කියන ඕනම දෙයක්. කාටද මේ සැරේ? කලබල නොවි අහගන්නවද නැහැ? අහගන්නව නැන්ද? අහගන්නවා. මේකයි. මගේ පන්ති ඉගෙන ගන්න ළමයෙක් මට කිව්වා අර මුදිය මුදලාලිය වෙඩික්කාරයා කියන දඩයක්කාරයා ඉන්නේ. ආන් ඒ මිනිස්යාව දාලා ඉන්නවලු බලාගෙන. මාව මරා දාන්න? නෑ නෑ. නාමෙල්ව මේ නාමෙල්ට මොකක් හරි කරලා විසෝ ඒ මිනිහාගේ පුතාටම නාමෙල් ඉවර කෙරුවොත් ඒ මිනිහට මගේ මල කන තමයි ගන්න ඉතුරු වෙන්නේ නැන්ද? අද රංගපෑම් රෝහණ සිරිවර්ධන, සේනානි වික්‍රමසිංහ, උලපනේ ගුණසේකර සමග රත්නාලාල්නී ජයකොඩි. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස අදත් නිෂ්පාදනය කළේ නන්දා ජයමාන්න